පින්වතුනි භාග්‍යවත් වරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලයේ බරණැස ඉසිපතනේ නිගදායෙහි ගත කරලා ඒ කාලය තුල පැවිදි වුණා වූ 60ක් මහරහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේහි පිටක් කරලා තමන් වහන්සේ දුර්වේන ජනපදයේ බලා පිටක් වුණා. භාගතුන් වහන්සේ එසේ පිටත් වීමට ඉස්සෙල්ලා ප්‍රථම රහතන් වහන්සේලා 69 ආමන්ත්‍රණය කරලා වදාලා මුත්තෝහම් භික්කවේ සබ්බපාසේ යේ දිවා යේච මානුසා තුම් හේහි භික්කවේ මුත්තා සබ්බපාසේ යේ දිවේච ये दिव्वा ये च मानुषा चरत भिक्खवे चारिकं बहुजन हिताय बहुजन सुखाय लोकानुकंपाय अत्ताहिताय सुखाय देव मनुष्यान मा एकेन ध्रियागमित देशेत भिक्खवे धम्मं आदि कल्याणं मध्ये कल्याणं परियोषान कल्याणं सार्थं सभ्यञ्जनं केवल परिपूर्णं परिशुद्धं ब्रह्मचर्यं प्रकाशेत शान्ति भिक्खवे සත්තා අපරජක්ඛ ධාතිකා අසවනතා ධම්මස පරිහායන්ති භවිෂ්‍යන්ති ධම්මස අඤ්ඤාතාරෝ කියලා එයින් පවස වදාරා හිටියේ අර්ථතම රහතන් වහන්සේලා 69ට 69 කියලා කිව්වේ කොහොමද? පංච වාග්යේ වික්ෂුන් වහන්සේලා එතන පස්මයි. ඊළඟට යස ස්වාමීන් වහන්සේ හය නමයි. යස ස්වාමීන් වහන්සේගේ යාළු සිටු පුත්‍රයෝ හතර දෙනෙක් පැවිදි වුණා. විමල සුභාහු පුණ්‍යජී ගවම්පති නමින් ඒ හතර දෙනාත් එක්ක එකකොට කියනවා. දහමිය. ඒ මුලින් පස් නමයි යස ස්වාමීන් වහන්සේ හය නමයි විමල සුභාහු පුණ්‍යජී ගවම්පති ස්වාමීන් වහන්සේලා හතර නමයි දහමිය. ඊට පස්සේ ආපහු යස ස්වාමීන් වහන්සේගේ තවත් මිත්‍ර තරුණ පිරිස 50 දෙනෙක් වහනවා. ඒ 50 දෙනාත් එක්ක අන්න 69ක් වෙනවා. අන්න ඒ පිරිස තමයි ඒ ප්‍රථම වස් කාලය තුල අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේලා 69. ඉතින් මේ මුල් රහතන් වහන්සේලා 69ට භාගතුන් වහන්සේ දේශනා කළා මුත්තෝහා භික්ඛවේ සම්පපාසෙන් යේදීපා යේච මානුෂා. මහණෙනි මේ දෙවියන් පිළිබඳව මිනිස්යන් පිළිබඳව සියලු බන්ධනවලින් කෙලස් ගැටවලින් කෙලස් බන්ධනවලින් තථාගතයන් වහන්සේ විදුණා. ඒ වගේම තුන්හේ මහණෙනි ඔබලා දෙවියන් පිළිබඳව, මිනිස්යන් පිළිබඳව සියලු බන්ධන වලින් කෙලෙසුන්ගෙන් මිදුණා. ඉතින් මේ දෙවියන් පිළිබඳ, මිනිස්යන් පිළිබඳ බන්ධන කියලා කිව්වේ මොනවද? ඉතින් කාම භාවයට, රූප භාවයට, අරූප භාවයට දැන් සතර සංයෝජන තියෙනවානේ. ඒවයින් මිදුණා කියන එකයි. දස සංයෝජන වලින්ම මිදුණා. දස සංයෝජන වලින් මිදීමෙන්නේ අරහත්ත්වයටපත් වෙන්නේ මොනවද දස සංයෝජන කියලා කියන්නේ? සක්කාය දිට්ඨිය කියන ආත්ම දෘෂ්ටිය. විචිකිච්ඡා සැකේ. ඊළඟට උසීලබ්බත පරාමාස කියලා කියන්නේ වැරදි සීල චාරිත්‍ර විදි. ඒ කියන්නේ විමුක්තියක් සඳහා අනුගමනය කරන වැරදි සීලාදී වෘත තියෙනවනේ. ඒවට තමයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. ඊළඟට කාමරාග පටිඝ. මෙතන පහයි. ඒවට කියනවා ඕරම් භාගයේ සංයෝජන කියලා. කාම ධාතුවට බැඳ තබන සංයෝජන. ඊළඟට තියෙනවා රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියලා උද්ධම් භාගයේ සංයෝජන. රූපාරූප භාවයට බැඳ තබන සංයෝජන. මෙන්න මේ සියල්ලෙන්ම තථාගතයන් වහන්සේ මිදුණා. ඒ වගේම මේ වස් කාලය තුල අර 69ක් වූ මහරහතන් වහන්සේලා මේ කියන සියලුම බන්ධනයන්ගෙන් මිදුණා. භාගතුන් වහන්සේ කාරණේ සිහිපත් කරලා වදාරනවා ඒ හින්දා මහණෙනි චාරිකාවේ වැඩම කරන්න බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකියා සංස්කම්පාවෙන් යුක්තව චාරිකාවේ වැඩම කරමින් දෙනමක් එක මගින් යන්න එපා. මොකද දෙනමක් එක මගින් යන්න එපා කියලා කිව්වා. දෙනමක් එක මගින් යන්න එපා. ඉන්න පිරිසක් ඉන්නේ 69 ඉන්නේ. ප්‍රේමස්තේ කියන ධර්මයේ ව්‍යාප්තිය සඳහා එක පාරකින් දෙනමක් යන්න එපා. එතකොට 69 මාර්ග 60කින් පාරවල් 60කින් ගියොත් එහෙම 60 තැනකදී ධර්ම දේශනා කරනවානේ අන්නේ සඳහා. අතේ එක මාර්ගයෙන් දෙනමක් වදින්න එපා. ලෝකයාට හිතසුව පිණිස මුල යහපත් වූ, මැද යහපත් වූ, අග යහපත් වූ අර්ථ ව්‍යංජන සහිත මුළුමනින්ම පිරිසිදු පිළිකුල් ධර්ම බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වෙන කියන්නේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ පැහැදිලි කරන ධර්මයේ දේශනා කරන්න. මහණෙනි කෙලෙස් තුනේ සත්‍යව මේ ලෝකේ ඉන්නවා. ඒ අයට ධර්මය අහන්න ලැබුණ නැත්නම් පරිහානියක් වෙන්නේ. ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා තථාගතයන් වහන්සේ උරු වේලාවේ සේනානි කියන කුඩා නගරයේ බලා වැඩම කරනවා ධර්ම දේශනා කිරීම සඳහා කියලා භාගතුන් වහන්සේ වික්ෂු පිරිසට මතක් කළා. ඒ වෙලාවේදී මාරදීය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පැමිණිලා ගාථාවකින් ප්‍රකාශ කර සිටිනවා බද්දෝස සම්බ පාසේහි ඒ දිබ්බායේච මානුෂා මහා බන්ධන බද්දෝසීන මේ සමන මුක්කසී කියලා දැන් බුදුරජාණන් වහන්සේ වදාළනේ රහතන් වහන්සේලාට තථාගතයන් වහන්සේ මේ සියලු බන්ධනයන්ගෙන් මිදුණා ඔබලා බන්ධනයන්ගෙන් මිදුණා කියලා මාරදිවි පුත්‍රයා ඇවිල්ලා ඒක අනිත් පැත්තට කියනවා. බුදුරජාණන් වහන්සේට කියනවා ශ්‍රමණය ඔබ සියලු බන්ධනයන්ගෙන් වැළඳලා ඉන්නේ. දෙවියන් පිළිබඳව, මිනිස්යන් පිළිබඳව බන්ධනයන්ගෙන් වැළඳලා ඉන්නේ. මහා බන්ධනයකින් කෙලස් බන්ධනයකින් වැළඳලා ඉන්නේ. ඔබට මගෙන් නම් මේ දෙන්න හම්බෙන්නේ නැහැ කියලා මාරදිවි පුත්‍රයා ඇවිල්ලා කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නැවතත් මාරදිවි පුත්‍රයාට කියනවා මුත්තෝ හංසප්පාසේහි ඒ දිපායේ ච මානුෂා මහා බන්දල මුත්තෝහි විහතෝ තම සියන්ත කාති යනුවෙන් භාග්‍ය මහසවදාලා මාරය තථාගතයන් වහන්සේ සියලුම බන්ධනයන්ගෙන් මිදුණා මිනිසුන් පිළිබඳ දෙවියන් පිළිබඳ සියලුම කෙලෙස් බැඳීම් වලින් මිදුණා මහා බන්ධනයෙන් තථාගතයන් වහන්සේ මිදුණා ඔබ නැසුණා වෙන කියලා භාග්‍ය මහන්සේ වදාළා අන්තලික්කචරෝ පාසෝ යායන් චරති මානසෝ තේන තංඝාද ඉස්සාමි නමු සමන මොක්කසේ ඒකමන මාර්යා ආපහු කියනවා ශ්‍රමණයන් වහන්සේ මේ හිතෙහි හට ගන්නා රාග පාසයෙන් නැවතත් ඔබේ සිත මම බඳිනවා. ඔබට මගෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් වදාारणවා රූපා සද්ධා රසා ගන්ධා පොට්ටබ්බා ච මනෝරමා එත්තමේ විගතෝ ඡන්தோ නිහතෝ තමසි අන්තකාති යන්නේ මාරය තථාගතයන් වහන්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ මනෝරම්‍ය වූ සියලුම පංචකාමයන් පිළිබඳ පැවතිච්ච ඇල්මෙන් මිදිලා සිටින නිසා ඔබ විනාශයටපත් වුණා ඔබ නැසුණයි කියලා භාගතුන් වහන්සේ වදාළා. ඒ ගමන මාර්ගීය පුත්‍රයා දැනගත්තා. වැඩක් නැහැ තවදුරටත් කතා කරලා භාගතුන් වහන්සේ මාව හඳුනනවා කියලා නොසතුටු සිතින් පෙරලා යන්නේ ගියා. චලෝය විදිහට භාගවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණායින් පස්සේ මාර්ගීය පුත්‍රයා පිටින් හිට ඇවිල්ලා ওই විදිහේ බාධා කළා. ඊළඟට භාගතුන් වහන්සේ දැන් ඔන්න පිළිවෙලින් බරණැසින් පිටත් වෙලා උරුවෙල් ජනපදයේ දක්වා චාරිකාවේ වැඩම කරනවා. එහෙම වැඩම කරනකොට එක්තරා වනලැහැබක් තිබුණා භාගතුන් වහන්සේ වනලැහැබේ එක්තරා ගහක් තුල වැඩ ඔය වනාන්තරයේ බද්දවාගිය කියලා කුමාරවරු 30 දෙනෙක්. ඒගොල්ලෝ සතුටු වෙන්න ඒ වනේට ඇවිල්ලා හිටියා. ඉතින් මේ 30 දෙනාගෙන් 29 දෙනෙක් විවාහ වෙලා හිටියේ එක කුමාරයෙක් විවාහ වෙලා හිටියේ නැහැ. ඉතින් එයාට සතුට වෙන්න වෙනත් කාන්තාවක් වෛශ්‍යාවක් අඳ ගහන ගහගෙන ඇවිල්ලා හිටියා. ඉතින් මේ වෛශ්‍යාව මොකද කළේ අනික් අයගේ ප්‍රමාදයක් බලලා මේගොල්ලෝගේ තිබිච්ච ආවරණ ආදී ඒවා කොහොම අරගෙන පැනලා ගියා. ඊට පස්සේ මේ කට්ටියම දැන් අර වෛශ්‍යාව ගියා හොයාගෙන යනවා. යනකොට යනකොට බුදුරජාණන් වහන්සේ ගහක් වල වැඩීම දැක්කා. දැකලා මේ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ හරියේ ස්ත්‍රියක් එහෙම කාන්තාවක් එහෙම යනවා දැක්කද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ අර මොකද කුමාරවරුනි ස්ත්‍රියක් ගැන හොයන්නේ? තමයි කිව්වා ස්වාමීනි අපි මේ භද්‍රවග්ගිය නමින් හැඳින්වෙන කුමාරවරු කිස්වෙනා ඉතින් 29 දෙනෙක් විවාහ වෙලා ඉන්නේ එක්කෙනෙක් විවාහ වෙලා නැහැ. ඉතින් එයාට සතුට වෙන්න මේ වෛශ්‍යාවක් කඩදාගෙන ඉන්නේ කියයි. එයා ඉතින් අපේ සමාජයක් බලාලා මේ අපි පිළිච්ච වටිනා කියන බඩු ටික අරගෙන පැනලා ගියා. අපි ඉතින් මේ ආත උදව්වට අර ස්ත්‍රිය හොයමින් මේ ඇවිදිනවා කියලා. ඒ ගමන භාගතුන් වහන්සේ පිළිසෙන් ඇහුවා. සංකින්මඤ්ඤත රූපමාන කතමන් ලෝකෝතුම් මහා කංවරක්. යං වාතුම් හිතෙන් ගවේසෙයාත යං වා අත්තානං ගවේසෙයාත වා කුමාරවරුනි ඉතින් මොකක්ද ඔයාලට වඩා හොඳයි කියලා හිතෙන්නේ මේ කොහොමවත් මිස්ත්‍රියක් ගැන හොයා යන්නේ එකද නැත්තම් තමන් ගැන හොයා ගන්නකද කියලා ඇහුවා. ඉතින් මේ පොත බුද්ධිමත් පිරිසක්. එයා ඉඳන් කිව්වා ස්වාමීනි ඉතින් කොහොමවත් මිස්ත්‍රියක් ගැන හොයනවට වඩා නම් තමන් ගැන හොයාගන්න එක වඩා හොඳ වෙයි කියලා. භාගතුන් වහන්සේ වදාළ එහෙනම් කුමාරවරුනි වාඩි වෙන්න ඔබලාට ඒ සඳහා තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා කියලා කිව්වහම මේ පිළිසත් ආයි කතාවක් නැතුව එහෙමම වාඩි වුණා. එයයි කියන්නේ කියන්නේ නෑ නෑ අපේ දෙකෙන් වැඩන්නේ අපිට අපේ බස්මුකට දෙලා ගන්න එකයි අපේ කියලා. ඒගොල්ලෝ ඒක කියන්නේ කියන්නේ නෑ. එයා කල්පනා කළා මේකත් වටිනවා Taman ගැන හොයාගන්න එකත් වටිනවා කියලා කියලා ඒගොල්ලෝ වාඩි වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ පිරිසට අනුපිළිවෙලින් ධර්මයේ දේශනා කළා. මුලින් දානය ගැන කියලා, සීලය ගැන කියලා, ඊළඟට සුගතිය ගැන කියලා කාමයන්ගේ ආදීනව කෙලසුන්ගේ ගොරෝසු බව කියලා ඒ අත්හැරීමෙන් අයිස්කාම්යෙන් ලැබෙන ආනිසංස වදාන. ඒ එහෙම දේශනා කරනකොට මේක හොඳට කන් දීගෙන හිටියා. හිත පහන් වෙන සමාහිත වෙන විදිහට අහන් හිටියා. යන්නේ ඒ වෙලාවේදී මේ අය ගිහින් අර ධර්මයෙන් බොහොම සතුටු වෙලා හොඳ වැඩිලා ගිහිල්ලා පහන් බවට පත් වෙලා හිත සමාහිත වෙලා තියෙන වෙලාවේදී භාගතුන් වහන්සේ දැනගත්ත දැන් මේ පිරිසට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න හොඳ වෙලාවයි කියලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ වෙලාවේදී හරියට පිරිසිදු වස්ත්‍රයක් පාට ගන්නකොට ඩයි කරනකොට එක පාටම හොඳට ඩයි අල්ලනවානේ පාට අල්ලනවානේ අන්න ඒ වගේ අර හිත පහන් වෙලා ධර්මය අවබෝධ කරගන්න සුදුසු තත්ත්වයට පත් වෙලා තියෙන වෙලාවේදී භාගතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය වදාළාම මේ පිරිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත හේතු නිසා හටගන්නා සියලු ධර්ම හේතුන්ගේ අභාවයෙන් අභාවයට පත් වෙනවා කියලා මේ අය දහම් රස පහල කරගත්තා. අන්ති මෙසේ මේ අය දහම් රස පහල කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් ඉල්ලා හිටියා ස්වාමීනි අපට මේ බුද්ධ ශාසනයේ භාගතුන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලබන්න අවශ්‍යයි කියලා. භාගතුන් වහන්සේ ඒ පිරිසත් ඒ ඉදිරි උපසම්පදාවෙන්ම පැවිදි කළා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ඒ පිරිසත් පිටත් කර යාලා තමන් වහන්සේ තනියම උරුවේල ජනපදයේ බලා වැඩම කළා. ඔය කාලේ උරුවේල ජනපදයේ හිටියා සහෝදරයෝ තුන් දෙනෙක් ඒ අය තාපස පැවිද්දෙන් පැවිදි වෙලා ගිනි කුදමින් අවස්ථාම් කරමින් හිටියා. මේ මුරවැල කාශ්‍යප කියන තාපසතුමාට 500ක් පිරිස හිටියා. 500ක් පිරිසට යාපදාන. ඊළඟට නදී කාශ්‍යප කියන තාපසතුමාට හිටියා තමන්ගේ පිරිස පිරිවර ගැටළු 300ක්. එයා 300කට ප්‍රධානිය. ඊළඟට ගයා කාශ්‍යප කියන තාපසතුමාට හිටියා පිරිවර තාපසවරු 200ක්. එයා 200කට ප්‍රධානිය. ඉතින් භාගතුන් වහන්සේ මේ අයගේ මේ උරුවේල කාශ්‍යප කියන ගැටළයාගේ තාපසතුමාගේ ආශ්‍රමයට වැඩම කළා. වැඩම කරලා උරුවෙල කාශ්‍යප තාපසතුමාට දැන් කිව්වා කාශ්‍යප ඔබට බරක් නෙවෙයි නම් එක රාත්‍රියක් මම ඔබේ ගිනිහල් ගේ ඉන්නම් කියලා. ඉතින් එයා ඉතින් කිව්වා මහා ශ්‍රමණයන් වහන්සේ මට නම් ඉතින් කරදරයක් නැහැ. ගිනිහල් ගේ හිටියයි කියලා හැබැයි ඒකේ ඉන්නවා බොහොම සරපරුෂ නාගරාජයෙක්. එයා එර්දිමේ නාගරාජයෙක්. ඉතින් ඔබට යාගෙන් කරදරයක් වෙනවත් නම් මම කැමති නැහැ කියලා කිව්වා. ඉතින් දෙවැනි සැරේටත් බුදුරජාණන් වහන්සේ අවසරය ඉල්ලා හිටියා ගිනිහල් ගෙයින්. දෙවැනි සැරේත් එයා කැමති වුණේ නැහැ. තුන්වෙනි සැරේටත් භාගතුන් වහන්සේ ඉල්ලා හිටියා මේ ඒ ගිනිහල්ගේ එක රාත්‍රියක් වැඩේ. ඉතින් එයා ඒක කැමති වුණේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ ඒ ගමන කිව්වා මේ ඉතින් හොඳයි මට ඒ සර්පයාගෙන් කරදරයක් වෙන්නේ නැත්තම් ඔබ මට ඉන්න අවසර දෙන්න කියලා. එහෙම කිව්වහම කිව්වා එහෙනම් කැමති නම් වැඩ ඉන්නකො කියලා කිව්වා. ඉතින් භාගතුන් වහන්සේ අර ගිනිහාගියට වැඩම කරලා ආසනයක් පනවාගෙන තනකොළවලින් ප්‍රතිදුරු ආදිය ටිකක් අතුරලා භාගතුන් වහන්සේ ගෙදරට සීල වෙලාගෙන එළමිනිය ගොතාගෙන කය ඍජුව තබාගෙන සිහියෙන් වැඩ වුණා. ඉතින් අර ගිනිගහන්ගේ ඉන්න සැඩපරුෂ නාගයා දැක්ක භාගතුන් වහන්සේ මෙතන ආසනයක් පනවාගෙන භාවනානුයෝගීවගේ වැඩ වෙනවා. තේන් දැකලා මොකද උනේ යා තරහ ගියා භාගතුන් වහන්සේ මේ ගිනිහල්ගෙට පැමිණිච්ච ගැන. තරහ ගිහිල්ලා මොකද කළේ දුම් පිට කළා. භාගතුන් වහන්සේ කල්පනා කළා මේ නාගයාගේ සිය සම්මස්නහර ඇට ඇට විදුලි වලට හානියක් නොවෙන්න මෙයාව මැඩ පවත්වන්න ඕන කියලා භාගතුන් වහන්සේ එල්පියක් කළා. තවත් අදට දුක්කිට කරන්න පටන් ගත්තා දැන් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් දුක්කිට වෙනවා අර නාගයාගේ ශරීරයෙන් පිට වෙන තුමට වඩා සැර විදියට. ඉතින් ඊට පස්සේ මොකද උනේ නාගයාට තවත් තරහ ගියා. තරහ ගියේ මොකද කරේ? නාගයා ගිනි සැර පිට කරන්න පටන් ගත්තා. දැන් ගිනි රාශියකුත් වෙනවා නාගයාගේ ශරීරේ. භාගතුන් වහන්සේ මොකද කළේ මේ නාගයාගේ සිරිය සම්මස්නහාරාදියට හානියක් නොවෙන්න භාග්‍යතුන් වහන්සේ ඊටත් වඩා තදී එර්ධිමේ ගිනිගල් පිට කරන්න පටන් ගත්තා. දැන් එළින්නම් බලනකොට පේනවා අර ගිනියාගේ කුසිය සම්පූර්ණයෙන්ම ගිනියන් වෙනවා. ඒ නාගයාගේ ගිනිගලේ භාග්‍යතුන් වහන්සේගේ එර්ධියානුභාවයෙන් පිට වෙන ගිනිගල් නිසා මුළු මහත් ගිනිහල් ගේන ගිනිගෙන ඇවිලෙනවා වගේ පේනවා. ඊට පස්සේ දැන් මේක දැක්ක අර තාපස පිරිස තේන් තාපස පිරිස දැකලා මේගොල්ලෝ දැන් අර ගිනිහල්දේ වට කරගෙන බලාගෙන ආයේ අපරාධය මහා සමරයන් වහන්සේ කියන දේ ඇහුවේ නෑනේ කියන දේ අහන්න නැතුව මේ ගිනිහල්දේ රාත්‍රියක් ගත කරන්න කියලා ගියේ දැන් ඉතින් අර නාගයා මේ ශ්‍රමණයන් වහන්සේව මෙහෙසට පමුණවනවා දුකට පමුණවනවා මේ කියලා ඒගොල්ලෝ වට වෙලා කතා කරගෙන ඉන්නවා දැන් කොහොම කොහොම රැ ගත වෙනකොට මොකද වුනේ නාගයාට තේරුණා තවත් ඉතින් ඊට වඩා යාට කරන්න දෙයක් නැtei කියලා එයා විදිහින් සැර බාලුනා. එයා ගමනේ වුණා. ඊට පස්සේ මොකද කළේ? භාගතුන් වහන්සේ අර නාගයව අරගෙන භාගතුන් වහන්සේගේ පාත්‍රය ඇතුළට දාගත්තා. <laughs> භාගතුන් වහන්සේගේ පාත්‍රය ඇතුළට දාගෙන එළියට අරගෙන ඇවිල්ලා අර උරුවෙල කාශ්‍යප ප්‍රධාන තාපස පිරිසට වෙන්න ඕන්න මේ ඉන්නේ. ඔබලා මේ මොකද කියන්නේ බය වෙච්ච නාගයා. අමතින් මගේ තේජසින් එයාව මැඩ පැවැත්වා දමනය කළා කියලා භාවිතුන් වහන්සේ අර නාගයව පෙන්ව පාත්‍රික නාගය. වස්ති නාගය වැඩලා කියන කොහෙට අයින් කරන්නේ. ඉතින් ඊට පස්සේ මේ උරුවේල කාශ්‍යප තාපසතුමා පැහැදුනා මේ ශ්‍රමණයන් වහන්සේ නම් මහානුභාව කෙනෙක් මේ වගේ මේ මහා සැලපරුසේ ඉදිමය නාගයෙන් দমনය කරන්න පුළුවන් නම් තමන් වහන්සේගේ අනුභවයෙන් මෙතුමන් වහන්සේ බොහෝම ආනුභාව සහිත කෙනෙක්. හැබැයි ඉතින් මේ එයා තමන් ගැන හිතනවා මං වගේ රහතන් වහන්සේ නමක් නම් නෙවෙයි කියලා හිතනවා. දැන් උරුවේල කාශ්‍යප තාපසතුමා හිතාගෙන ඉන්නේ එයා රහත් කෙනෙක් කියලා. නමුත් එයා හිතන බුදුරජාණන් වහන්සේ රහත් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේට ඉති ප්‍රතිහාරි පාන්න පුළුවන්. හැබැයි මං වගේ රහත් කෙනෙක් නෙමෙයි කියලා එහෙම හිතනවා. අතින් ඒ විදිහට භාගතුන් වහන්සේ වනලැහැබේ වැඩි ඉදමින් එක් එක් විදිහේ ප්‍රාතිහාර්ය පාල පෙන්වුවා. තවත් දවසක මොකද වෙන්නේ භාගතුන් වහන්සේ වරදා බින්නකොට රාත්‍රී කාලේ මුළු මහත් ඒ කැලේම ආලෝකවත් කරගෙන ආලෝක හතරක් හතර දිශාවෙන් ඇවිල්ලා මහා ගුණකන්දන් හතරක් වගේ හතර දිශාවෙන් ඉන්නවා. රුවේල කාශ්‍යප තාපසතුමා රාත්‍රී දැක්ක මේ සීතිය දැකලා පහවෙන්ද දාන සූදානම් කරලා ඉවර වෙලා දාන සූදානම් කියන්නේ ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සම්බන මාවන්න කලින් ලංකාව ශ්‍රමණයන් මහා ශ්‍රමණයන් වහන්සේ ඊයේ රාත්‍රියේ මහා ආලෝක හතරක් මේ කැලේ බබළුවාගෙන හතර දිශාවෙන් ඇවිල්ලා මේ වහන්සේ හතර කොන ඉන්නවා මම දැක්ක මහා ගිලකඳක් හතරක් වගේ මොකක්ද කියන්නේ මම කිව්වා ඒ සතරවරම් දෙවිවරු විතරාෂ්ට විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රමණ කියලා මේ සතරවරම් දේවරු බණහන්දාවනේ කියලා කිව්වා. එතකොට වේලකාශපතුමා කල්පනා කළා ඉතින් මේ සතරවරම් දේවරුන් බණහන් දෙනවා නම් මේ මහා ශ්‍රමණයන් වහන්සේ බොහෝ අනුභව සහිත කෙනෙක්. හැබැයි ඉතින් මම වගේ රහතන් වහන්සේ නමක් නෙවෙයි කියලා මම හැමදාම හිතනවා. ඉතින් ඊට පස්සේ දවසේ සක්‍ර දේවේන්ද්‍රයන් විදිහට පැමිණියා. ඊළඟට මහා සහාපති මහා බ්‍රහ්මයාට ගෙනියා. ඉතින් මේ හැම අවස්ථාවකදීම මේ උරුවෙල කාශ්‍යප තාපසතුමා ඒ කාරණේ දැනගෙන හිතනවා ඉතින් මේ මහා ශ්‍රමණයන් වහන්සේලා බොහෝ ආනුභාව සහිත කෙනෙක්. හැබැයි මං වගේ රහතන් වහන්සේ නමක් නම් නෙවෙයි කියලා හැමදාම හිතනවා. ඊළඟට තවත් දවසකදී මොකද වුනේ අංග මගද කියන ජනපද දෙකේ වාසයෙන් බොහෝ කැවිලි කැවිලි අරගෙන මේ උවේලකාශප තාපසතුමාගේ ආශ්‍රමයේ තිබිච්ච මහා යාගයකට පැමිණෙන නියමිත විදියට පහුවෙන්න තමයි යාගෙ තියෙන්නේ. ඉතින් මේ උරුවෙලකාශප තාපසතුමා කල්පනා කළා දැන් මෙට යාගයක් තියෙනවා අංගමගල ජනපද දෙකේ මිනිස්සු බොහෝ කැවිලි කැවිලි අරගෙන මෙතෙන්ට පැමිණෙනවා. ඉතින් මෙතනදී මේ මහා ශ්‍රමණයන් වහන්සේ මහජනයා ඉදිරියේ මොකක් හරි ඒටි ප්‍රතිහාරයක් පැවොත් එහෙම මිනිස්සු මහා ශ්‍රමණයන් වහන්සේට පැහැදිලා ඊට පස්සේ මහා ශ්‍රමණයන් වහන්සේට ලාභ සත්කාර වැඩි වෙනවා මට අඩු වෙනවා හෙටනම් දාලේ වලදන්න ආවේ නැත්තම් හොඳයි කියලා එහෙම කල්පනා කළා. අතින් බුදුරජාණන් වහන්සේ මේ මහා මේ කවුරු වෙල කාශ්‍යප තාපසතුමාගේ හිත තමන් වහන්සේගේ හිතින් දැනගත්තා. එයා මෙහෙම දෙයක් හිතනවා හෙට මේ දානේ වරදන් දෙන්න නැත්නම් හොඳයි කියලා. ඒක හින්දා භාගතුන් වහන්සේ මොකද කළේ? ඊළඟ පහුවෙනිද දානේ වරදන් දාර ආශ්‍රමයට ගියේ නැහැ. එදා භාගතුන් වහන්සේ උතුරු කුරු දිවයිනට පින්දපාතේ වැඩම කරලා අනෝතත්ත්ව විල්තරදී දානේ වරදලා එහිම දිවා විහරණයක් කළා. ඉතින් ඊට පහුවෙනිදා මේ දානේ සෝදානම් වුණායින් පස්සේ මේ මොකද කියන්නේ රුවෙල කාශක තාපසතුම පැමිණියා. පැමිණිලා ඇහුවා මේ මහා ශ්‍රමණයන් වහන්සේ ඇයි මේ ඊයේ දානේ වළඳන්න ආවේ නැත්තේ අපි මේ කල්පනාත් කර කර හිටියා මොකද ඊ ආවේ නැත්තේ කියලා. ඒකේ ඔබ වහන්සේගේ කොටසක් වෙන් කරලා කියලා තියෙනවා කියලා මම දන්න තාලෙට කිව්වා. භාගතුන් වහන්සේ නැගුවා. ඉතින් ඔබ හිතුවන්නේ මේ අංගමග ජනපද දෙකේ වැසියෝ ආවහම මම එද්දි පාතිහාරි පෑවොත් එහෙම ඒගොල්ලෝ මේ මා කෙරෙහි පහදිනවා අය ඔබේ ලාභසක්කාර පිළිහෙනවයි කියලා ඉතින් ඒක ආවේ නැත්තම් හොඳේ කියලා ඔබ කල්ලාතුව හිතුවා නේද ඒක තමයි තථාගතයන් වහන්සේ ආවේ නැත්තේ කියලා කියන්නේ එතකොට මෙයා කල්පනා කළා මගේ හිතේ තියෙන දේ දැනගන්න පුළුවන් නම් මේ මහා ශ්‍රමණයන් වහන්සේ කොච්චර ආනුභාව සම්පන්න කෙනෙක්ද හැබැයි ඒත් ඉතින් මම වගේ රහතන් වහන්සේ නමක් නම් නෙමෙයි කියලා විදිහට හැමදාම හිතනවා ඊළඟට සක්‍ර දේවේන්ද්‍රයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සිවුරු හොදන්න කුකුණක් මවා දුන්නා. ඔන්න වගේ ඉතින් තවත් ගොඩාක් දේවල් සිද්ධ වුණා කාලය තුල. ඒ හැම අවස්ථාවකදීමත් අර උරුවේල කාශ්‍යප තාපසතුමා හිතනවා මේ ශ්‍රමණයන් වහන්සේ නම් මහානුභාව සම්පන්නයි. හැබැයි තමන් වගේ රහතන් වහන්සේ නමක් නම් නොවේ කියලා. පස්සෙන් කොහොම යනකොට මොකද වුනේ මහා නොකල් වැස්සක් වැස්සා ඒ ප්‍රදේශයට ඒ නොකල් වැස්සෙන් සම්පූර්ණ පලාතම යට වුණා භාගතුන් වහන්සේ අර හිටපු කැලෑ ප්‍රදේශයක් මේ ඒ අවට වතුරෙන් යට වුණා භාගතුන් වහන්සේ මොකද කළේ? තමන් වහන්සේ විදයෙන් අදිෂ්ඨානයක් කළා භාගතුන් වහන්සේ වැඩ ඉන්න හරිය විතරක් යට වෙන්නේ නැතුව වතුර ඒ හරියට එම් ගලාගෙන නැතුව වතුර රටේ නතර වෙලා භාගතුන් වහන්සේට මේ දූවිලි සහිත පොළවේ සක්මන් කරමින් ඉන්නේ ඉඳ ලැබෙන්නේ කියලා අදිෂ්ඨාන කළා. දැන් භාගතුන් වහන්සේ ඉන්න හාත්පසම වතුරෙන් යට වෙලා නම් භාගතුන් වහන්සේ ඉන්න භූමි ප්‍රදේශයේ ඒ කොටස විතරක් මේ මේ අදුම ගානේ පොළවේ දූවිල්ලවත් වෙන්නේ වතුර ඇවිල්ලා නැහැ. භාගතුන් වහන්සේ මේ දූවිලි සහිත පොළවේ සක්මන් කරමින් ඉන්නවා. ඉතින් මේ උරුවෙල කාශ්‍යපාදී පිරිස කල්පනා කළා මේ මහා ශ්‍රමණයන් වහන්සේන කැලේට යට වුණානේ වතුරේ. මහා ශ්‍රමණයන් වහන්සේ ගම්වතුරට ගහගෙන ගියාද දන්නේ නැහැ කියලා මේගොල්ලෝ කරපු වැඩේ බෝට්ටුවක් ඔරුවක් හොයාගෙන කට්ටිය කීප දෙනෙක් පොරුවේ නැගලා ආවා මේ භාගතුන් වහන්සේ ඉන්න දිහාවට. ඒකකට මේ අඩි ගානක් වතුර. භාගතුන් වහන්සේ අර වතුරට මැදි වෙලා වලේ වගේ ඉන්නේ. වටේ වතුර දැන් මේගොල්ලෝ ඉන්නේ උඩේ. ඉතින් මේගොල්ලෝ උරුවේ ඇවිල්ලා භාගතුන් වහන්සේ ඉන්නහා මේ බලලා කෑ ගහලා ඇහුවා මහා ශ්‍රමණයන් වහන්සේ ඉන්නවද කියලා ඇහුවා. භාගතුන් වහන්සේ තර වතුරට මැදි කොටසේ වතුරෙන් තෙමෙන්නේ නැතුව ඉඳගෙන කිව්වා තාසෙප තථාගතයන් වහන්සේ මෙහි ඉන්නවයි කියලා. ආසින් කියලා මොකද කළේ භාගතුන් වහන්සේ එර්ධියෙන් වහන්සේට නැගලා අර ඔරුවේ පහළ වුණා. ආසින් එතනදී කාශ්‍යප තාපසතුමා කල්පනා කරනවා මේ විමර්ශමනයන් වහන්සේලා මහානුභාව සම්පන්න කෙනෙක්. මොකද මේ ගම් වතුරටවත් ගහගෙන යන්නේ නැති තරමේ කෙනෙක්නේ කියලා ඔහු කල්පනා කරනවා. ඉතින් භාගතුන් වහන්සේ ඒ වෙලාවේදී අදහස් කළා දැන් ඉතින් මේ මෙයාගේ මේ කතන්දරය බැලුවා ඇති. මෙයා මේ කොච්චර දේ කරලා බෙන්නුවා කියන හිතන්නේ මහා ශ්‍රමණයන් වහන්සේලා මහානුභාව සම්පන්න කෙනෙක් කියලා නමුත් Taman වගේ තහත් තත්ත්වයට පස්සේ කෙනෙක් නොවේ කියලානේ ඉතින් මේ තැනත්තාව සංවේගයට පමුණවන්න ඕනේ කියලා කිව්වා. කාශ්‍යප ඔබ රහත් නැහැ. ඔබ අරහත් වෙන මාර්ගය දන්නේත් නැහැ. ඒක ප්‍රතිපදාවක් ඔබ තුලත් නැහැ කියලා තදින්ම කියා හිටියා. අන්න ඒ වෙලාවේදී තමයි මේ කාශ්‍යප තාපසතුමා තමන්ගේ දිවිචාර අධිමානේ අතහැරලා දැන් මෙයා රහත් වෙලා ඉන්නවා කියලා හිතාගෙන හිටපු වැරදි අදහස ඒ වෙලාවේදී අත්හැර දැම්ම භාගතුන් වහන්සේ තදින්ම කියා හිටපු වෙලාවේදී ඒ වෙලාවට භාගතුන් වහන්සේගේ පාමුල සිරසින් වැඳ වැටිලා පැවිද්දත් උපසම්පදාවත් දීලා හිටියා. අතින් භාගතුන් වහන්සේ ගමන වදාලා කාශ්‍යප ඔබ මේ 500ක් ජටිලයන්ට ප්‍රධානියානි නායකයානි ඔබ ඒගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරන්න මහානෙල්ල යනවා කියලා මතක් කරන්න කිව්වා. ඊට පස්සේ මේ උරුවේල කාශ්‍යප තාපසතුමා තමන්ගේ අර පිරිවෙල 500ක් ජටිල පුරුෂට කිව්වා මේ පින්වතුනි මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ මහාන වෙන්න කැමතියි කියලා. ඒ ගමන පිරිසේනම් කිව්වා මේ අපි නම් ඔබතුමාටත් ඉස්සෙල්ලා බොහෝ කාලයක් තිස්සේ බොහෝ ප්‍රසාදයෙන් හිටියේ. ඒ ඔබතුමා මහාන වෙනවා නම් අපිත් මහාන වෙනවායි කියලා ඒ 500ක් දෙනාම Tamange තිබිස් තිබිච්චාර මේ ගිනි පුදන උපකරණ ආදී ඔක්කොම ගඟට දාලා මේ ජටා මල්ලු ආදියත් ගඟේ පා කරලා ඇල්ලා ඒගොල්ලෝ 500 දෙනාම දෙවි විපක සම්පදායේ භාවිතුන් වහන්සේ වෙත පැවිදි වුණා උපසම්පදාව ලබා ගත්තා. ඉතින් දැන් මේගොල්ලෝන්ගේ අර ගිනතු ගිනිකුදන මොනවද කියන්නේ ගිනි කබල් ඊළඟට ජටා එහෙම ගඟේ පාවෙලා යනවා දැක්ක කවුද ගඟපල්ලේ ආශ්‍රමයේ හිටපු නදී කාශ්‍යප තාපසතුමා. ඉඳගලා කල්පනා කළා මේ අපේ සහෝදර තාපසතුමාට කරදරයක් වෙලා දන්නෙත් නැහැ මේ ඔක්කොම ගිනි කබල් ආදී ගඟේ ගහගෙන යන්න කියලා. එයාගේ පිළිවෙල 300ක් එක්ක ගියා සහෝදරයාගේ ආශ්‍රමයේට. එහෙන් බලනකොට මෙන්න පිරිස මහාන වෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට. ඒ ගමන හැම මේ පැවිදි හොඳද කියලා. ඒක මේ පැවිදි තාම ශ්‍රේෂ්ඨයි කියලා. ඒ ගමන අර 300 දෙනා බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වුණා. එතන කියනමක් කියනවා. 800ක් පිරිස ඉන්නවානේ. ඊළඟට දැන් ඒක ඔක්කොගේම අර තවුස් පිළිකර ගඟේ පාවෙලා යනකොට දැක්කා ඊට පල්ලෙහායින් හිටපු අනිත් සහෝදරයා. කවුද? ගයාකාශ ප්‍රතාපකතුමා දැකලා ඒගොල්ලෝ කල්පනා කළා අද අපේ සහෝදරවරුන්ට කරදරයක් කියලා දැනෙන්නේ නැහැ කියලා ඉතින් අර ආශ්‍රමයට ඇවිල්ලා බලනකොට මේ මොකද මේ 800ක් දෙනා මහාන වෙලා ඊට පස්සේ ඇහුවා මේ පැවිද්ද හොඳ දැයි කියලා ඒ පිටසත් අහලා මේ පැවිද්ද ශ්‍රේෂ්ඨයි කිව්වහම ගයාකාශික යාගේ 200ත් එක්ක පැවිදි වුණා. ඉතින් දැන් ඔන්න ඔය විදිහට පුරාණ ගැටල භික්ෂුන් වහන්සේලා දහසක් දෙනා බුදුරජාණන් වහන්සේගෙන් ඒ හිමික උපසම්පදාවෙන් උපසම්පදාව ලබාගෙන පැවිදිුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මොකද කළේ මේ පිරිස කැඳවාගෙන ගයා ශීර්ෂය කියන ප්‍රදේශයට වැඩම කළා. දහසක් භික්ෂුන් වහන්සේලා සමගින්. භාග්‍යතුන් වහන්සේ ගයාවේ ගයා ශීර්ෂයේ මේ භික්ෂුන් වහන්සේලා සමග වැඩ ඉන්න වෙලාවේදී කලින් සඳහන් කළ දේශනාව පදාළ. මොකද්ද? ආදිත්ත පරියාය සූත්‍රය. ආදිත්ත කියලා කියන්නේ ගිනිගෙන දැල් වෙනවා කියන එකයි. ඉතින් භාගතුන් වහන්සේ ගිනිගෙන දැල්වීම උපමා කරගෙන වදාළ දේශනාවට කියනවා ආදිත්ත පරියාය සූත්‍රය කියලා. ඉතින් මේ ආදිත්ත පරියාය කියලා කියන්නේ භාගතුන් වහන්සේ දන්නවනේ මේ ගිනි පුදපු පිරිසක් කියලා. මේගොල්ලන්ට මේ ගිනිගෙන දැල්වීම ප්‍රකට දෙයක්. ඒක නිසා භාවිතුන් වහන්සේ ඒකම උපමා කරගෙන මේගොල්ලන්ට ධර්ම දේශනා කළේ. සබ්බම් භික්කවේ ආදිත්තං මාන්නේ මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම ගිනිගෙන දැල් වෙලායි පවතින්නේ. මොකද්ද මේ සියල්ල ගිනිගෙන දැල් වෙලා තියෙනවයි කියලා කියන්නේ? මහණෙනි මේ ඇස ගිනිගෙන දැල් වෙලා තියෙන්නේ. ඇහැට පේන රූප ගිනිගෙන දැල් වෙලා තියෙන්නේ. ඊළඟට ඒ රූප දැනගන්නා සිත හැමුල්ල පහළ වෙන සිත චක්කු විඥානේ එයත් ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. ඊළඟට ඇහැමුල් කරගෙන ඇති වෙන ස්පර්ශය ඒකත් ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනා ආදියත් ගිනිගෙන දැල්විලායි තියෙන්නේ. ඉතින් මොනවයින්ද මේ ඇහැ ඇහැට පේන රූප ඊළඟට ඇහැ නිසා පහළ වෙන සිත ඇසේ ස්පර්ශය ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් ආදී ගිනිගෙන දැල්විලා තියෙන්නේ. ඔව් මොනවයින්ද ගිනිගෙන දැල්විලා තියෙන්නේ. භාගතුන් වහන්සේ වදාන්නා ආදිත්තං රාගං කියලා. රාගය නම් වූ ගින්නේ ගිනිගෙන දැල්ුලයි කියන්නේ. දෝසං කියලා. ද්වේෂය නම් වූ ගින්නේ ගිනිගෙන දැල්ුලයි කියන්නේ. මෝහං කියලා. මෝහය නම් වූ ගින්නේ ගිනිගෙන දැල්ුලයි කියනවා බලන්න. එතකොට මේ ඇහැ හැට පේන රූප, චක්කු විඥානය, ඇහි ස්පර්ශය, ඇහි ස්පර්ශය නිසා හට ගන්නා සැප උපේක්ෂා වේදනා, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිරන්තරයෙන් ගිනිගෙන දැල් වෙලයි පවතින. ඉතින් දකින්න දේ නිසා රාගය ඇති වෙන්න පුළුවන්, ද්වේෂය ඇති වෙන්න පුළුවන්, මෝහය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම මේ කෙලෙස් නින්නේ ගිනිගෙන දැල් වෙලයි පවතින. මොනක් නොයි. ආදිත්තං ජාතිය ජරා මරණේන සෝකේහි පරිදේවි දුක්ඛේහි දෝමනස්සේ උපායාසී. ජාතිය නැවත නැවත උපදීම නම් වූ දුකෙන් ගිනිගෙන දැල් වෙලා තියෙනවා. නැවත නැවත ජරාවටපත් වීම, දිරීම කියන දුකෙන් ගිනිගෙන දැල් වෙලා තියෙනවා. මරණය නම් වූ දුකෙන් ගිනිගෙන දැල්වලා තියෙනවා. ශෝක කිරීම, වැළපීම, කායික දුක්, මානසික දුම්නස්, දැඩි චිත්ත පීඩා කියන මේ 11 ගින්නෙම ගිනිගෙන දැල්වලා තියෙනවා. 11 ගින්න කියන්නේ මෙන්න මේ ටිකට මොනවද? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ 11. එතකොට බලන්න දැන් අපි මේ S2 පවත්වාගෙන යනවා. නමුත් මේ S2 S2ට පේන රූප ඇහැ නිසා පහළ වෙන සිත ස්පර්ශ ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා නිරන්තරයෙන්ම මේ කියන 11 කින්නේ ගිනිගෙන දැල්විලා තියෙනවා කියන එක අපි විතර සිහි කරන්න ඕනේ. ඒ S2 විතරක් නෙවෙයි ඔය විදිහටම කන, ශබ්ද, නාසය, ගන්ධ, දිව, රස, කය, පහස, මනස, මනසට අරමුණු වන ධර්ම ඊළඟට මානසික අරමුණු දැනගන්නා මනෝ විඥානය මානසික ස්පර්ශය ඒ ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා මේ ඔක්කොම රාග ද්වේෂ මෝහ ගින්නෙන් ගිනිගෙන දැල්ලා තියෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මින්ෙන් දැල්ලායි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණේ නිරන්තරයෙන්ම නොවනින් දකින්න ඕන. විදර්ශනා නොවනින් දකින්න ඕන. එහෙම විදර්ශනා නුවණින් දකින ශ්‍රාවකයාට මොකක්ද හිතෙන්නේ? මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ඒවට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා ඇලුම් කටයුතු දෙය කියලා වැටහෙනවා නෑ ඇලුම් කටයුතු දෙය කියලා වැටහෙන්නේ නෑ ඒකට තායිලන්තේ වැඩ හිටපු අජාන්චා ස්වාමීන් වහන්සේ ලස්සන ප්‍රමාවක් දක්වනවා දැන් කෙනෙක් අතින් ගිනි අඟුරක් අල්ලගෙන ඉන්නවා එතකොට මොකද වෙන්නේ අත පිච්චෙනවානේ ඉතින් අත පිච්චෙනකොට මොකද කරන්නේ? නුවණැති කෙනෙක් නම් ඒක අතහැරලා දානෝනේ. ආන් ඒ වගේ. ඉතින් දැන් අපට යම්තා දුක් පීඩා වෙහෙස හරදර ළඟට ජාති ජරා මරණ ඇති වෙනවා නම් ඇති වෙන්නේ කුමක් නිසාද? මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන වල පැවැත්ම නිසායි. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ ආරම්මණවල පැවැත්ම නිසායි. ඊළඟට චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන ආදී සිත් පහළ වීමේ පැවැත්ම නිසායි. ස්පර්ශය නිසායි. ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් වේදනා ආදී නිසා තමයි අපිට මේ 11 ආකාරයේ මේ ජීන්නකට හසු වෙලා ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. කියන්නේ ඒක නිසා නුවණැති කෙනෙක් නම් අර අතින් අල්ලන් ඉන්න ගිනි අඟුරු කැටේ අතහරිනවා වගේ මොකද කරන්නේ? හො? අන්න මේ ආධ්‍යාත්මික ආයතන බාහිර අරමුණු සිත් ස්පර්ශ වේදනා ආදී ඒවා අත්හැරීම තමයි කළ යුතු වෙන්නේ. යන විදර්ශනා දවන දිනු කරගත යුතු වෙන්නේ අන්න ඒ සඳහා මේක අත්හරිනවා කියුවට ලේසි වැඩකුත් නෙවෙයි. මොකද ලේසි වැඩක් නෙවෙයි. ඈ අන්න හරි. කාලයක් තිස්සේ මේක පුරුදු කරලා තියෙන්නේ අත්හරින පැත්තට නෙමෙයි බැඳෙන පැත්තට, ඇලෙන පැත්තට. ඉතින් බැඳෙන පැත්තට, ඇලෙන පැත්තට පුරුදු පුහුණු කරපු කාලය අපිට හිතා ගන්න බෑ නේ. කවුරු එකම නේ කියලා කියන්න බෑනේ. භාගතුන් වහන්සේ වදාළ සංසාරේ විමුක්තිය ගිය කල්ප සංඛ්‍යාව කොමනයි කියලා දක්වන්න බෑ කියන එකනේ. ඉතින් ඒ තාක්කල් කාලයක් මුළුල්ලේ වැඩි ගුණම කරලා තියෙන්නේ අත්හරින එක නෙමෙයි මේ ඇලෙන බැඳෙන එකයි. ඒ ඉතර කාලයක් තිස්සේ පුරුදු දේ අත්හරින එක ලේසි වැඩක් නෙවෙයි. කියන්නේ ඒක තමයි ඒක නිසා අධහැරීම සඳහා පුහුණු වෙන්නත් බොහෝ කාලයක් ගත වෙනවානේ. දැන් අපේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ මනෝපනිධානයේ පටන් විශේෂාංක කල්ප ලක්ෂයක් මුළුන්නේ මුළුන්නේ පාරමී ධර්ම ශීර්ෂයෙන් පුරුදු පුහුණු කළේ මේ අත්හරින පුරුද්දයි. ඊළඟට ඉතින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා නම් ඒකාසංගික කල්ප ලක්ෂයක් මුළුන්නේහි ඒ විදිහට හිත පුරුදු පුහුණු කළ අත්හැරීම සඳහා අවශේෂ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් මුළුන් මෙහි පුරුදු පුහුණු කළා. ඒ සෙසු ශ්‍රාවකයන් වහන්සේලාට කාල නියමයක් නැහැ. තම තමන් වහන්සේලා දියුණු කර ගන්නා බෝධිපාක්ෂික ධර්ම මොහුකුරා විහාරක තමන්ගේ බලවත් වීරිය, බලවත් ශ්‍රද්ධාව, බලවත් ප්‍රඥාව යෙදিলা මේ සමත විදර්ශනා ඥාන දියුණු කර ගන්නට මිසි පසුබිම හැදිච්ච අවස්ථාවක මේ අත්හැරීම පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඉතින් ඒකෙදිත් අපි හරි පරිස්සම් වෙන්නට සිද්ධ වෙනවා. දැන් බලන්න සමහර කෙනෙකුට අත්හැරීමේ සුදුසුකම යෙදෙනවා. නමුත් සමහරවිට ඒක වෙනත් වෙනත් හේතු නිසා මගේ හැදියනවා. දැන් බලන්න අජාතසත්තු කුමාරයාට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝතාපට්ටි ඵලයටපත් වෙන්න අවස්ථාවක් තිබුණා. කියන්නේ ඒ තරම් Taman තුර සුදුසුකම් තිබුණා. නමුත් පාප මිත්‍ර සේවනයේ නිසා අර දේවදත්ත තෙරුන්ගේ ඇසුරින් මොකද වුනේ? ආනන්තාරිය අකුසල කර්මයක් සිද්ධ කරගෙන මේ අවස්ථාව නැති කරගත්තා. ඉතින් අන්න ඒ වගේ ඉතින් බොහෝ කාලයක් තිස්සේ මේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආරමුණු, සිතින් ස්පර්ශ වේදනා ආදියට ඇලිච්ච, බැඳිච්ච මානසික තත්වයක් තුළ ඒව අත්හරිනවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. නමුත් ඉතින් මේවායේ තියෙන දුක, පීඩා, වේද දකින්නා වූ නුවණ ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? ඇස පිළිබඳව පල කිරිනවා මේවත් අනිත්‍ය දුක් අනාත්ම ධර්ම කියලා ළඟට හැට පේන රූප ගැන කල කිරිනවා මේ හැට පේන රූප සියල්ලත් අනිත්‍ය දුක් අනාත්ම ධර්ම කියලා චක්කු විඥානේ ස්පර්ශය ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා මේ සියල්ල කෙරීම කල කිරිනවා මේවා ස්ථිර දෙන්නේ මේ විනවහා වෙනස් වෙන දේ සැපට අයිති දේ නෙවෙයි දුකට අයිති දේ Tamange වශයෙන් පවත්වන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා නිරන්තරයෙන් නුවණින් දකින කල කිරිනවා ඔය විදිහට කන, නාසය, දිව, ශරීරය, මනස මනසට අරමුණු වන ධර්ම මනසින් දැන ගැනීම ඊළඟට මනෝ ස්පර්ශය ඊළඟට ඒ ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් වේසා වේදනාදී මේ සියල්ල පිළිබඳවම කලකිරෙනවා ඒ කලකිරෙනකොට මොකද වෙන්නේ ඒවා අල්ල ගන්න ඒවයින් හිත මිදෙනවා හිත මිදිච්චාම හිත මිදුණා වූ රහතන් වහන්සේ දන්නවා උපතසේ වුණා බඹසර සම්පූර්ණ කළා අරහත්ත්වයේ සඳහා වෙන කල යුතු දෙයක් නැහැ කියලා. ඉතින් භාගතුන් වහන්සේ මෙන්න මේ දේශනාව බොහොම කෙටියෙන් කියන මේ දේශනාව අර දහසක් භික්ෂුන් වහන්සේලාට වදාළා. ඒ දහසක් භික්ෂුන් වහන්සේලා ඒ වෙන විට තම තමන් වහන්සේලාගේ සිත සතන් දියුණු කරගෙන පැමිණිච්ච පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ කෙටි දේශනාව ඇසීමෙන්ම ඒ සියලු දෙනා වහන්සේට සියලුම කෙලෙසුන්ගෙන් මිදලා මේ අල්ලාගත් සියල්ලම අතහැරලා සියලුම කෙලෙසුන්ගේ මිදලා උතුම් වූ අරහත් ඵලයටපත් වෙන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒක නිසා අපි මේ දේශනාව නිරන්තරයෙන් සිහි කරන්න ඕනේ. මේක හොඳට විදර්ශනා භාවනාවට පාදක කරගන්න පුළුවන් දේශනාවක්. ඉතින් තමනුත් නිරන්තරයෙන් කල්පනා කරන්න ඕන. ඉතින් තමන්ගේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ගැන කල්පනා වෙනකොට බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදී ඕනෑම බාහිර අරමුණක් සම්බන්ධයෙන් ඊළඟට ඒ අරමුණු දැනීම වශයෙන් සිත් පහළ වෙනකොට හිතට හිතන්න ඕන මේවා මේ අල්ලගන්න සුදුසු දෙය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දහසක් ජැත්ල භික්ෂුන් වහන්සේලාට වදාළ පරිදි මේ ඔක්කොම ගිනිගෙන දැල්විලා තියෙන දේ. මේවා අත්හරින්න සුදුසු දේ. ඒ වගේම මේවායින් මිදෙන්න සුදුසු දේවල් අපි මේ අල්ලගෙන ඉන්නේ කියලා නිරන්තරයෙන් නුවණින් කල්පනා කරන්න ඕන. අනේ කවද්ද මමත් මේ දහසක් වික්ෂ ජටල වික්ෂුන් වහන්සේලා වගේ මේ ගිනිගත්තා වූ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේ වාත්‍යල්ල මිදෙන්නේ මේ සියල්ලෙන්ම සිසිල් වූ නිර්වාණ ශාන්තියටපත් වෙන්නේ කවද්ද කියලා අන්න ඒ විදිහට නිරන්තරයෙන් නුවණින් සලකන්නට ඕන. ඒ නුවණින් සැලකීමමත් මේ පින්වතුන්ලාට විදර්ශනා ඥාන දියුණු කර ගන්නට මොහු පුරා ගන්නට ඒකාන්තයෙන් උපකාරී වෙන්න පුළුවන්. මොකද මේ පින්වතුන් අහලා දාන්න අර චුල්ලපන්තක මහරහතන් වහන්සේට මහරහත් භාවයට පත්වීමේදී රෙදිකය බැල්ල පිරිමදිනකොට රෙදිකය බැල්ලේ මේ දූවිලි රජස් ආදී තැවරිලා ඒ රෙදිකය බැල්ල අපිරිසිදු වෙනවා දකිනකොට සංස්කාරයන් පිළිබඳ කලකිරීම ඇති වුණා. ඉතින් එසේ සංස්කාර පිළිබඳ කලකිරෙන්න ඇති හේතු උනේ పూర్ව ජීවිතයකදී රජ කෙනෙක් වෙලා එතා පිට යනකොට රජතුමාගේ ශරීරයෙන් දහඩිය වැක්කෙනකොට රජතුමා උතුරු සළුවෙන් දහඩිය පිහදාගත්තා. දාඩිය පිළදාගෙන කල්පනා කළා අනේ මේ ලස්සනට තිබෙච්ච උතුරු සළුව දාඩිය පිසු දැමීමෙන් ජරා වුණානේ මේ සෑම දේම මේ විදිහට වෙනස් වෙලා යනවා කියලා ඇතා පිටේ ඉඳගෙන එදා එසේ නුවණින් සැලකුවා. අන්න ඒකම තමයි කියනවා අර රෙදි කැබැල්ල පිරිමදමින් ඉන්නකොට මේ රෙදි කැබැල්ල අපිරිසිදු වෙනවා දැකලා විදර්ශනා ඥාන පහළ වෙලා ගිහිල්ලා මාර්ගඵල නිවන් සුව අවබෝධ කරගන්නට උපකාරී වෙනවා. ඉතින් අන්න ඒක නිසා දැන් මේ පින්වතුන්ලාට විශේෂයෙන් මේ අපේ මෑණිවරුන්ට මේක හොඳ අවස්ථාවක්. අයි නිතර මේ ගෙවල් වල ලිප මොලවනවනේ. තේ ටික උණු කරන්න, බත් හැලිය ලිපේ තියන්න, කිනිකූරක් ගහනකොටම කල්පනා කරන්න මේ දර ඇවිලෙන්න වගේ තමයි අපි ඇස කන නාසය දිව ශරීරයේ මනසත් ගිනිගෙන දැල්ලා තියෙන්නේ. ඒක හොඳ භාවනාවක් නේ. නැත්තම් දැන් ඕක අර දර ටික විකට දාලා බත ඉදෙනකම් වෙන වෙන දේවල් කල්පනා කරගෙන ඉන්නේ මේ. යන්නේ ඒ වෙලාවේදී බත ඉදෙනකම් මේ ඇයට දැන් මොකද්ද කරන්න පුළුවන්? මේ ආදිත්ත පරියාය සූත්‍රයේ සිහි කරලා විදර්ශනා භාවනා මානසිකාරයේ කෙදෙන්න පුළුවන්. මේ දර ටික ගිනි ඇවිදින්නේ යම්සේද මේ බත ඉදෙන්නේ යම්සේද ඒ වගේ තමයි අපේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනසත් මේ 11 ගින්නේ ඉගෙනගෙන දැවිල් දැවිල් දැවිල් ගිනි අරගෙන දැල්වෙලයි තියෙන්නේ. රාගින්නෙන්, දේශගින්නෙන්, මෝහගින්නෙන්, ජාති ජරා ව්‍යාධි මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස පායාසගින්නෙන් නිරන්තරයෙන් ගිනගෙන දැල්වෙලයි පවතින්නේ. අනේ කවද්ද මේ ගින නිවි යන්නේ කියලා නිරන්තරයෙන් සිහි කරන්නේ. එතකොට මේ ජාති ජරා මරණ ආදී දුක් කොහොමද නැති කරගන්නේ කියලා සංවේගී උපදවා ගන්න පුළුවන්. තමන්ටත් අන්න ඒ තුලින් අප්‍රමාදී බව දිනු කරගන්න පුළුවන්. ඒක නිසා හැම වෙලේම ඉපදල් වෙන වෙලාවේදී මතක තියාගන්න මේ සූත්‍ර දේශනාව. ඒක ටිකක් උණු කරන්න හෝ ඊළඟට තමන් යන පිහන කටයුතු වලදී ගිනි දාල්වනකොට වෙනත් දෙයකදී ගිනි දාල්වනකොට මතක තියාගන්න මේ බාහිර ගින්නට වඩා විශාල ගින්නක් අපේ අභ්‍යන්තරයේ දැල් වෙලා පවතිනවා. මේ කියන 11 ගින්න මේ කවද්ද මම මේ ගින්න නිවා ගන්න කියලා නිරන්තරයෙන් මේ ගැන සිහි කරගෙන ඒ සඳහා අප්‍රමාදී වෙමින් සීල සමාධි ප්‍රඥා වැඩි වීමේ අදිෂ්ඨානය ඇති කරගන්න තියෙන නිසා මේ ආදිත්ත පරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආශීලෝම කුණ්‍ය ධර්මයන් අපි සෑම දිනාටමත් ඒ දහසක් ජටල විසුන් වහන්සේලාට මෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස රාග ද්වේෂ මෝහ කියන මේ 11 කියන සහමුලින්ම නිවීමෙන් සියලු බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවේසනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යා විතුම් නිවාන ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු